මාස 4ක් වයසදී යහපාලන ආණ්ඩුවේ දැන් පතුරු ගැලවෙනවා. ඔවුන් කියන යහපාලන ගමන දැන් යන්නේ නැහැ. දැන් යන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පුද්ගලික න්‍යාය පත්‍රයට අනුව යන ගමන. අවාසනාවකට වගේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ උගුලේ හවු වෙලා කියලා මට. ඇයි ප්‍රශ්නාර්ථයක් තියෙන මහ බැංකුවේ ගනුදෙනු පිළිබඳව ජනාධිපතිවරයා කිසිදු පියවරක් නොගන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ ඒකාධිපති ආඥාදායක දායකත්වයක් පවත්වනවා වගේම රටදුලක් එවැනි ආඥා දායකත්වයක් ප්‍රජාතන්ත්‍රවාදයට මුවා වෙලා කරන්නටයි අවශ්‍යතාවය තියෙන්නේ